නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආයුං ආරෝග්‍යං වන්නං සංඝං උච්චා කුලීනතං තතියෝ පත්ථයන්තේන උලාරේ අපරාපරේ අප්පමාදං ප්‍රසංසන්ති පුඤ්ඤ කිරියා සුපන්දිතා අප්පමත්තෝ බෝවත්තේ අධිගන්නාති පන්දිතෝ දිත්තේව ධම්මේ යෝ අත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ අත්තාභිසමයා ධීරෝ පණ්ඩිතෝති පෞච්චති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ සිටින කාලෙකදී පසේ නදී කොසල් රජතුමාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ අප්‍රමාද සූත්‍රයේ ගාථා තුනයි මේ ප්‍රකාශ වුනේ. පසේ නන්දියේ කොසල් රජතුමා රාජවල් පහකට අධිරාජ කෙනෙක්. මෙතුමා බෞද්ධාගම වැළඳගත්න් සිට දවස් දෙවාරයක් ජේතවනාරාමයට යනවා වඳින්ට බණ අහන්න. එසේ බණ ඇහිම නිසා මෙතුමාට භාවනා ක්‍රම ගැන පළපුරුද්දක් ඇති වුණා. තමන්ගේ රජමාලිගාවේ මතුමහන්තලාවට ගින් දවසේ සුළු වේලාවක් හරි භාවනා කරන්න මෙතුම අත්පැල ගැහුණා. එසේ භාවනා කරන සමහර අවස්ථාවල හිතට නැගෙනවා ගැටලු තැන්. මෙයා බුදුරජාණන් වහන්සේගෙන් විමසලා දැනගන්නවා. එක දවසක් එහෙම ගිහින් තමන්ගේ හිතට නැගුණු ගැටලුවක් අසා සිටියා. ස්වාමීනි මං හිත විවේකීව භාවනා කරද්දී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට නැගුණා. මනුලොව ජීවත් වෙන මිනිසයන්ට මෙලව සැප සම්පත්තියත් පරලොව සැප සම්පත්තිය දෙකමත් කර ගැනීමට ඒකායන මාර්ගයක් තියෙන්න ඕන. ස්වාමීනි මේ කායන මාර්ගයක් තියනවාද? බුදුරජාණන් වහන්සේ ආදාලා තියෙනවා. මෙලව සැප විහරණ සංඛ්‍යාත මෙලව අභිවෘද්ධිය පිණිසත් පරලොව සුගති සැපත් නිවන් සැපත් කියන පරලොව සැපේ පිණිසත් හේතු වෙන එකම මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය හඳුනුන මෙන්න මෙහෙම. අප්පමාදෝ කෝ මහරජේ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදිගය තිත්තේති දිට්ඨ ධම්මිකං චේවත්තං සම්පරායකං චත්තං. මහරජේ අප්‍රමාදයේ කිය එක ධර්මයක් තියෙනවා. මේ එකම ධර්මය මෙලව අභිමතාර්ථයයි පරලව සුගතිය නිවනයි කියන සාම්ප්‍රදායික අර්ථය දෙකම සාක්ෂාත් කර ගැනීමට ඒකයන මාර්ගයක් වෙනවා. මහරජ මේ මනුලොව පාගමනින් ඇවිදින අපමණ සතුන් ඉන්නවා. ඒ සතුන් අතර ඇතාගේ පාසටහන විශාලයි. අනිත් සෑම සතයෝගේ පාසටහන ඇතාගේ පාසටහන ඇතුලේ තියන්න පුළුවන්. ඇතාගේ පාසටහන දිගින් පළලින් වටින් විශාලයි. ඒ වගේ මහරජේ මෙලව දියුණුවට පරලව සුගතියට නිවනට හේතු වෙන්නේ යන්තා කුසල ධර්ම යහපත් ගුණ ධර්ම ඇතොත් ඒ සියල්ල අප්‍රමාදෝ කියන එක දහම් පදයේ ඇතුළට අන්තර්ගත වෙනවා. අප්‍රමාදෝ කියන මේ දහම් පදයේ සීලම කුසල ධර්ම සම්පින්දණය කරගෙන තියෙනවා කියලා පහදා දී මේ ගාථා තුන දේශනා කළා. ආයුං ආරෝග්‍යං වන්නං සග්ගං උච්චාකුලිය නැතං රතිෝපත්‍යන්තේන උලාරේ අපරාපරේ යම් කෙනෙක් හිතනවා පතනවා මෙහෙම මට මේ ජීවිතයේ උපනුපම් භවයක් පාසාමත් දීර්ඝාස ලැබේවා කියලා හිතෙනවා මට මේ ජීවිතයේ නිවන් දකින්නටත් නිරෝගී ජීවිත ලැබේවා කියලා හිතෙනවා ආයුන් ආරෝග්‍යයක් මට මේ ජීවිතයේ මතු නිවන දක්වාම උපනුපම් භවයක් පාසා බොහොම ලස්සන වර්ණවන්ත රූප සම්ප්‍රත්‍යක් සහ ගුණ වර්ණාව ලැබේවා කියලා හිතෙනවා. මට මින් ඉදිරියට නිවන දක්වා සුගතියක්ම ලැබේවා කියලාත් පතනවා. මට මේ ජීවිතයෙන් මතු භවයන් හිදීද උසස් වංශවත් ජීවිත ලැබේවා කියලා හිතෙනවා. මට මේ ජීවිතයේ නිවන් දකින අතුරු ගෙවල් දරවල්, ඉඩකඩම්, යාන වාහන, රන් රිදී මුතු මැණික්, මිල මුදල්, හොඳ අමුදරුවන්, හොඳ සේවක සේවිකාවන්, හොඳ කලන මිතුරන්, හොඳ නාමයක්, හොඳ කීර්තියක්, හොඳ යසසක්, හොඳ ඓශ්වර්යයක් ලැබේවා කියලා හිතෙනවා. මේ වාගේ මිනිස්යන් විසින් හිතන දේවල් අපමණ තියෙනවා. ඒ හිතන පතන යහපත් දේවල් සඵල කර ගැනීම පිණිස අප්‍රමාදම් පස්සංසන්ති පුඤ්ඤ කිරියා සුපන්දිතා බුද්ධ ආදී පඬිතෝත්තමයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ අප්‍රමාදව කුසල දස් කර ගැනීමෙනුයි මේ අර්ථය සිද්ධ වෙන්නේ. අප්‍රමත්තෝ උභවති අදිගන්නාති පඬිතු. අප්‍රමාදව කුසල කරගත් ඥානවන්තයා මෙලව අධිමතාර්ථ සැපයයි පරලොව සුගති සැප නිවන් සැපයයි සියල්ල සාක්ෂාත් කරගන්නවා. දික්ඛේ ධම්මේ යෝ අත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ මේ මනෝලවදී යම් බඳු ප්‍රාර්ථනාවක් සම්පත්තියක් ඇතොත් ඒවත් මින් ඉදිරියට නිවන දාකා සුගති ලෝකවල සැපතත් නිවන් සැපතත් අත්ථාදි සමයා මේවා අත්තර ගන්න තැනැත්තා පණ්ඩිතෝති පෞච්‍යති සැබෑම ඥානවන්තයෙක්යි කියනි මේකයි ගාථා තුනේ කෙටි තේරුම ඒ කියන්නේ සෑම දිනාටම අවශ්‍ය වෙනවා නිරෝගී සුවයෙන් දීර්ඝාසු ඉඳින්න කිසි කෙනෙක් අපාත යන්න කැමති වෙන්නේ. කිසි කෙනෙක් නීච කුලයක උපදින්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් දුප්පත් වෙලා උපදින්න කැමති නැහැ. ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්න නම් අප්‍රමාදව දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන් යෙදීනම එකම මාර්ගය වෙනවා. ඒ සියල්ලම එක්කාසු කරලා එක වචනින් තමයි අප්‍රමාදෝ කියා දේශනා කෙලි. දානය කියන්නේ අප්‍රමාදයක්, සීලය කියන්නේ අප්‍රමාදයක්, භාවනා කියන්නේ අප්‍රමාදයක්, වැඩිහිටියන්ට ගෞරව කිරීම අප්‍රමාදයක්, එවාගේම වත් පිළිවෙත් කිරීම අප්‍රමාදයක්, බණ ඇසීම අප්‍රමාදයක්, බණ දෙසීම අප්‍රමාදයක්, පින් දීම අප්‍රමාදයක්, පින් අනුමෝදන් වීම අප්‍රමාදයක්, හැම කුසලයක්ම අප්‍රමාද කියන මේ පදයට ඇතුළත් වෙනවා. මේක බොහොම වැදගත් නිදසුන් වලින් අපට හොයාගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කෝලිය ජනපදයේ ආරණ්‍යක වැඩ ඉන්න දිනක සිද්ධියක්. මිත්‍රයෝ දෙන්නේ බුද්ධ ශාසනය ගැන හැඳින්වීමක් නැති කාලේ තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ටික කලක් ඉඳලා ආපහු ගෙදරට ආවා. තවුස්යන් පුරන්න බැරි වුණා. අනිත් එක්කෙනා රැඳී භාවනා වඩා දිවස් නුවණ ලැබුවා. ගෙදර ආපහු තවුසා ජී ජීවිතයක් ගත කරමින් කුඩා දරුවෙක් ඇති වුණාට පස්සේ මේ අත දරුවක් වඩාගෙන දරුවගේ මමත් එක්ක ගියා තමන්ගේ මිතුරු තාපසයන් වහන්සේ දැකලා එන්නේ. මව්පියන් දෙන්න වඳිනකොට සුඛී හෝතු දීගායුකෝ හෝතු කියලා තාපසතුමා ආශිර්වාද කළා. දරුවා ලවා වන්දනකොට නිශ්ශබ්ද වුණා. කිව්වා ස්වාමීනි මේ අපේ එකම දරුවයි මේ දරුවාට දීර්ඝාස පතනු මැනව. මේ දිවස් ඇති තවුසානම් කිව්වා මේ දරුවාට ආයුෂ නැහැ. දවස් 7යි තියෙන්නේ. ඒ නිසා මේ දිගා දීර්ඝාව පැතේම නිෂ්ඵලයි කියනවා. අනල කියවා අනේ ස්වාමීන් අපට මෙච්චර ඉන්නේ මේ දරුවා රැකගන්න අපට උපදේශක් දෙන්න. ඇත්ත වශයෙන්ම මට කියන්න උපදේශක් නැහැ. ඔය ඇත්ත සතුරු නම් අන්න අහවල් ආරන්නේ. වැඩේ ඉන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නම් උපදේශක් දෙයින් හම්බෙන්න කිව්වා. මේ දෙන ගෙදර යන්නේ නැතුව කෙලින්ම බුදුරජාණන් වහන්සේ සමුඛ වෙන්න ගියා. දඬනකොට දෙමාපියෝ දෙන්න වඳිනකොට බුදුරජාණන් වහන්සේ සුඛී හෝතු දීගායකෝ හෝති කිව්වා මිසක් දරුවා වන්දනකොට මොකුත් කිව්වේ නැහැ. දරුවාට ආශිර්වාද කරන්න කිව්වාම අර වගේම උත්තරයක් ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන් මේ දරුවාට දවස් 7යි වාසය තියෙන්නේ. ඉතින් අන්ලකෝ අනේ ස්වාමීනි අපි ආයෙම මේ ගැන උපදේශයක් ලබා ගන්නටයි. ඒ නිසා මේ දරුවාගේ ජීවිතේ රැකෙන්න අපට උපදේශයක් දෙන්න මැනවේ. බුදුරජාන් වහන්සේ මේ දෙන්නට උපදෙස් දුන්නා. ඉතින් ඒගොල්ලෝ බෞද්ධෝ නෙමෙයි කලින්. කිව්වා තමන්ගේ නිවසේ ඉදිරිපිට මණ්ඩපයක් ගහන්න. ස්වාමීන් වහන්සේලා අට නමක්, දොළොස් නමක්, 16 නමක් වාඩි වෙන හැටියට ආසන පනවන්න රටේට. මේ දරුවාටත් මැද්ද ආසනයක් පනවලා නිදි කරවන්න. ස්වාමීන් වහන්සේලා වඩා හිඳුවලා ස්වාමීන් වහන්සේලාට කලිත වේලාවට ශිව්පසේ පිළිගන්වමින් කිරිත් දේශනාවක් පවත්වන්න. මේ දෙන්නා කිව්වා ස්වාමීන් අපට මං මංග මේ <clears throat> මඬුවක් ගන්න පුළුවන් මණ්ඩපයක් ඉදි කරන්න පුළුවන්. අපේ සංඝ රත්නයේට කැමැති තාක් උපස්ථාන කරන්න අපට පුළුවන් සිව්පසෙන් සංග්‍රහ කරන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේලා කොහොමද ලැබෙන්නේ? බුදුරජාන් වහන්සේ අදාළ හොඳයි. මම ඒක ඉෂ්ට කර දෙන්නම්. ඉතින් මේ දෙන පුදුම සන්තෝෂයෙන් ආපසු ගියේ. ගියලා අසල්දියක් ගවල් ගෙවල් වාසියා කැඳවලා කියනවා අනේ අපට උදව් වෙන්න මේ මණ්ඩපයක් වහාම ගහ ගන්න ඕනේ කියලා වහයිලා නියේ ත්‍රිත් මණ්ඩපයක් ඉදි කළා. ඒ සියල්ල කළා ඉදාම ගියා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්නේ. ජීන් කිව්වා දැන් ත්‍රිත් මණ්ඩපේ සම්පූර්ණයි අපට ස්වාමීන් වහන්සේලා ලැබේවා. ඉතින් බුදුරජාන් වහන්සේගේ උපදේශයෙන් අට නමක් ලැබුණා. මේ අට නම වැඩම කරවාගෙන ගිහිල්ලා උන්වහන්සේලාට පහසු වෙන්න සලසන ත්‍රිත් දේශනේ පටන් ගත්තා. මේ දරුවා මැද්දේ සතප්පක ඉන්නවා. පිරිත් දේශනාව වශයෙන් පැවැත්වෙන රතන සූත්‍රාන්ත දේශනාවයි. ඉන් දැන් දවසක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් දිනකම් පෙළියට පිරිත් දේශනා කළා. හත්වෙනි දවසේ හැන්දෑවේ බුදුරජාන් වහන්සේ දෙන්න වැඩියා බුද්ධ ආසනයක් පනවලා තිබුණ එක වාඩි වුණා. බුදුරජාන් වහන්සේ පිට්මණ්ඩපේ වාඩිලා ඉන්නකොට මහේසාගේ දෙවියෝ එනවා. ළඟින් දෙනවා. මහේසාක්‍ය දෙවියෝ බ්‍රහ්මෝ පැමිණීම නිසා අර මේ දරුවාට වෙන්න තිබෙච්ච විපත්තිය මගහැරුණා. මේ දරුවාට වෛර යක්ෂෝගේ විපත්තියක් වෙන්න තිබුණේ. ඒ යක්ෂයාට ලං වෙන්න බැරුව ගියා බුදුරජාන් වහන්සේත් වැඩි ඉන්නවා සිං සීලවන්ත සංඝරත්නය වැඩි ඉන්නවා දෙවි දේවතාවෝ තහසී ඉන්නවා. එයා මොනෝසේ යන්නම ගියා ආයෙන්න බෑ. ඒ උදේ පාන්දර දෙමව්පියෝ මේ දරුවයි වන්දනා කළා බුදු පාමුල. එදා දරුවා වඳිනකොට සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියලා සරුවඥන් වහන්සේ ආශිර්වාද කළා. දෙමෝපියෝ දෙනට පුදුම සන්තෝෂයක්. දගයාපත් වෙයිලා හිටිය අනේ ස්වාමීන් කොච්චර කලක් මේ දරුවාට දීර්ඝාස ලැබෙයිද? අවස ලැබුණා දරුවාට අවුරුදු 120ක් දීර්ඝාස ලැබුණා. සාදු සාදු ස්වාමීන් අදපටන් අපි සැබෑ බෞද්ධෝ තෙරුවන් සරණ යනවා කියලා තෙරුවන් සරණ ගියා. දැන් මේ දරුවා කතා කරන දැන තේන වයසෙන කොට දෙමව්පියෝ දෙන්න හොඳට ආගම ධර්මයේ මේ දරුවාට උහුරු කෙරුවා. පංචශීලයේ හොඳින් උහුරු කෙරුවා, පොයට අටසිල් ගන්නත් උහුරු කෙරුවා. ත්‍යාසහත පිළිලා. අටසිල් අරගෙන විහාරයේ බණාමින් ඉන්නකොට ස්වාමින් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. මෙන්න මේ දරුවාට තමයි මාර්ගයක් තිබිලා අර අද්දාසේ පිරිතින් සෝය ලැබුණේ. මේ දරුවාට නිසා නමක් ලැබුණේ ආයු වර්ධන කුමාරයා. ඉතින් මේ ප්‍රවෘත්තිය ධම්සභා මණ්ඩපේ සාකච්ඡා වෙද්දී සරුවක් යන වාසෝකෙන්න වැඩිය. කතා කරමින් හිතේ දේව මාතෘකා කරලා වන්දනා කිරීමේ අනුසස් පාදා දෙමින් අභිවාදන සීලෙස ගාථාව දේශනා කළා. ඒ දේශනේ විස්තර වෙනකොට මේ දරුවා සෝවාන් ඵලයටපත් වුණා තවත් අය මගඵල නිවන් සුව ලැබුවා. මේන් පැහැදිලි වෙනවා අර තමන්ගේ సంతානී අප්‍රමාදව කරගත් කුසල බලයෙන් පිළිච්ච විපාක වාරයේ මගහැරුණේ ඇති. ඒ කියන්නේ දිවස් ඇති තාපස කෙනෙකුන් විසිනුත්, සරුවක්යන් වහන්සේ විසිනුත් ප්‍රකාශ කළ වචන එක හා සමාන සත්‍ය වචනයක්. දවස් හතයි මේ දරුවා ජීවත් වෙන්නේ තිබුණේ. නමුත් ඒ දවස් හතේ කළ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව නැමැති අප්‍රමාද ප්‍රතිපදාව නිසා දරුවාගේ මාර්ග බාධක සියල්ල ඉවත් වෙලා අවුරුදු 120කට ජීවත් වෙන්නේ ආයෙ වැඩිනවා. අන්න ආය සම්ප්‍රත්‍ය ලැබෙන හැටි. බුදුරජාණන් වහන්සේගේ සුළු පියා කෙනෙකුගේ දරුව තමයි මහා නාම ශාක්‍ය රජුගේ අනුරුද්ධ රහතන් වහන්සේ රෝහිණී කියන නැගණියයි. ශාක්‍ය වංශිකයෝ. මේ රෝහිණී නැගණිය බොහෝම ලස්සන ශරීරයක් ඇද්ද දරුවේ. ඒ කියන්නේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ පැවිදිව රහත් වුණ මහා නාම වැඩිමල් සහෝදරයා රාජ්‍යයටපත් වුණා. ගෙදර හිටියේ මේ රෝහිණී. මේ රෝහිණීට ඇති වුණ නපුරු කුෂ්ඨ රෝගයක් තරුණ වයසේදී. කලින් බොහෝම ලස්සන රත්තරන් පාටි සිරුරක් ඇති මේ රාජකුමාරිකාව කාටවත් මුණ දෙන්න බැරි විදිහේ කුෂ්ඨ රෝගයකින් යටපත් වෙලා ගෙදර මුල්ලට වෙලා අඬාලා තමයි ඉන්නේ. ඕක දිවසෙන් දැක්ක සරුවත් මේ මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ. ගෙදර වැඩලා අනිත් පැත්ත වැඳ වෙලා කෝ නැගෙන කිලේව. නැගෙන එළියට එන්නේ අඬා අඬා දරු මුල්ලේ ඉන්නවා. එන්නේ කියන්නේ. ආවා. අඬාගෙන වැඳ වැටුණා. තුන් නංගී මම ආවේ නංගිට බෙහෙතක් කියලා දෙන්න. අනේ ස්වාමී බෙහෙත් වලින් නම් දැන් වැඩන්නේ කරන දෙන බෙහෙත් ඔක්කොම කළ ඉවරයි. මට ඉක්මනින් මිය පරලෝ යන්නයි දැන් ඕනේ. දැන් මිය පරලෝ ගියාට කර්මය හොස් වෙන්නේ නැහනේ. කර්මය හොස් වෙන බෙහෙතකුයි මං කියන්නේ. හොඳයි ස්වාමිනී කියන්නේ. නංගගේ තියෙනවානේ රත්තරන් ආභරණ මෙයා මිල කරලා ලැබෙන මුදලින් මේ ඉඩමේ මේ මාලිගා තියෙන ඉඩමේ හදන්න සංඝයාට ආසන ශාලාවක්. ඒ ආසන ශාලාව වත් පිළිවෙත් කරන්න. මෙන්න මේකයි දෙහෙත. සාදු සාදු ස්වාමීන් ඒකනම් කරන්න පුළුවන් කියලා රංකාව නොක්කෝ මිල කරාම රං ආභරණ මිල කරාම රංකාව 10000ක් ලැබුණා. තමන්ගේ වැඩිහිටියන්ගේ සහායෙන් ගෙපල හදලා ආසන ශාලාවක් මුල්ගල් තිව්වා. මුල්ගල් තබාපු දා ඉඳලා මෙතුමියගේ කුෂ්ඨ රෝගය ටිකින් ටික අඩු වෙන්න ගත්තා. දැන් මෙතුමිය දිනපතා මේක වැඩට ගෙහින් උදව් වෙනවා. නිඳුලාම දෙනවා, ගල් ගඩොල්ලාදී ලං කර දෙනවා, වතුර ඇදලා දෙනවා, බදාම් අල්ලලා දෙනවා, ඒවා ලං කර දෙනවා, ඒ වගේ දේවල් කරනවා. කොහොම ගියන් ඔන්න මේ ශාලාව වැඩිවරු වුණා. අනුරුද්ධ මහ රහතන් වහන්සේටම දැනුම් දුන්න ස්වාමිනි ශාලා වැඩ ඉවරයි මට මේක පූජා කරගන්න අවකාශ ලබා දෙන්න. අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඉදිරිපත් වෙලා බුදුපාමොක් 500ක් සංගණයතන වැඩම කරවගත්ත දානෙට. එදා මේ රෝහිණී කුමාරිකාව තමන්ගේ මිතුරියන් හා වැඩිහිටියන් එකතු වෙලා ඉතා ප්‍රණීතව උදේ දානේ දවල් දානේ සම්පාදනය කළා. උදේට කැඳ අවුළු වැනි දේවල් පිළිගන්නවා දවස පින්නපාත දානේ බොහොම රාජකීය භෝජනයට සම්පාදනය කළා. එදා මෙතුමියට අසනීපය අමතක වුණා. තමන් අනිත්‍යයට වඩා මහන්සිල උඩු වියම් බැඳ වටිතරයත් පීවෙලියලු අසුන් පැනෙවා පාදෝනා පැනෙලවා තැබුවා හැම උපස්ථානයක්ම සියාතින් කළා. පුදුමී කියන්නේ දාන දීලා අවසානයේ බානවට මුළු සරුවාංගයේම තිබෙච්ච කුෂ්ඨ රෝග ලකුණක් වන් නැතුව සංසිඳිලා. එදා බණාගෙන ආගණයට ඇතිවෙච්ච ප්‍රීතිය නිසා ඇතිමේ සෝවාන් ඵලයටදපත් වුණා. අන්තිමේ දැනට සක්කද භවනේ සද්දේව රජුරුවන්ගේ අගමෙහිස වෙලා ඉන්නවා. ඉතින් මෙතන සඳහන් වෙනවානේ ආරෝග්‍ය සම්ප්‍රත්‍ය වර්ණ සම්ප්‍රත්‍ය දෙකම ලැබුණේ ඇති එතුමිය කරගත්ත පින්කම අප්‍රමාද පින්කමක්. ඒක නිසා එතුමියගේ ඒ ජීවිතේම ආනිසංස වින්දනය කළා. ඔය සිද්ධිය ඈත අතීත සිද්ධියක් නේ. නැත භාගයේ කීපයක් අපි දැකලා තියෙනවා. නා උයන ආරණ්‍ය සේනාසනේ පටන් ගත්තේ 957 අවුරුද්දේ ජූලයි මාසයේ 23 ඒ ප්‍රධාන දායකයෙක් කිය අමරසිංහ මහත්මයා කියන එම්පී අමරසිංහ මහත්මයා ඉස්සර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉහළ පන්තියේ නිලධාරියෙක්. එතුමා එතකොට බොහොම නිරෝගී හැබැයි වයස්ගතයි. එතුමාට අවුරුදු 65 දී ජීවිතහානි කර මාරකයක් යෙදී තිබුණා. ඒකේ පෙරනිමිති සියල්ල ඇති වුණා. විශාල යඩකඩම් කුඹුරු වතු පිටි මේවා තිබුණ ඔක්කොම යාට අහිමි වෙන්න ගියා. දරුවෝ මෙයාට විරුද්ධකම් කළා. සේවක සේවිකා විරුද්ධකම් කළා. මෙතුමාගේ තිබිච්ච වත්කම් සියල්ලම ඒ අය පැහැරගත්තා. අන්තිමේදී ගමේ පන්සලේ ආමුදුරොත් මෙතුමා එකම නාපත් වුණා. ඒ මුළු ගමේම ප්‍රභූවරයෙක් හැටියට හිටියේ. අන්තිමේ මෙතුමා කල්පනා කළා මට මේ ඔක්කොම එපා. මම යනවා ආරණ්‍යයට ගියලා ආරණ්‍යයට ඇවිල්ලා මහා උපාසකතුමා වුණා. මහා කපකරු මහත්මයා වුණා. හතර පොහොටම සෙල් ගන්නවා. දවස් තුන් වේලේ බුදුන් වඳිනවා, පිරික් කියනවා, භාවනා කරනවා. සංඝයාට සමාජයට දාන වියන්නක් වෙනවා, කැඳ වියන්නක් වෙනවා. කුණු වතුර ආදලා දෙනවා, පඬු වුණු කරලා දෙනවා, බෝම්බ කොළවණු කරලා දෙනවා. සිවුරු හොදනවා, සිවුරු පඬු පොවනවා, සංඝයාගේ කුදුමාත් උපස්ථානයන් කරමින් බොහෝ කුසල් කරගත්තා. මනත් ඉගෙන ගත්තා. කොහොම දැන් එතුමාගේ වයස අවුරුදු 65 දී තිබුණු මාරකේ මගේ ඇරුණා. මගේ ඇල කොච්චර ජීවත් වුණාද අවුරුදු 87ක් ජීවත් වුණා. ඒ අවුරුදු ඒ 22ම එතුමා පින්කම් වලින් ජීවත් වුණේ. අන්තිමේදී ගරු කාටියුතු ස්වාමීන් වහන්සේ කෙනෙකුට වගේ මෙතුමාට දායකයන්ගෙන් උපස්ථාන ලැබීගෙන තමයි අවසාන කටයුතු සිද්ධ වුණේ. එතකොට මේන් පැහැදිලි වෙනවා ආරෝග්‍ය සම්ප්‍රත්‍ය වගේම දීර්ඝාස ලබන්නට අප්‍රමාදව කරන කුසලයේ උපනිශ්‍රේ වෙන්නේ ඇති මේක එක සිද්ධියක්. අනික් කාණේ තමයි ගල්දුව ආරණ්‍යයේ ප්‍රධානත්වයේ දනාසිති සුමන කරුණාරත්න මහත්මයා. අපිට ඉතින් පිය කෙනෙක් වගේ බොහෝ නිතයිසි. එතුමාට වයස 69 දී මාරකයක් තිබුණා. එතුමාගේ ජන්ම පත්‍රයේත් මේක සඳහන් වෙලා තිබුණා. එතුමා බාන නාඩි වාක්‍යයේත් මේක සඳහන් වෙලා තිබුණා. දිනේ වෙලාව හිටා. වාස 69 පිරීලා එක්තරා පෝයක් දාසක අහවල් වෙලාවට මිය පරලෝ යනවා කියලා ඔක්කොම සටහන් වෙලා තිබුණා. එතුමා උපන්න නැකතට උපන් දිනේම උපන්න තවත් හිටි ලංකාවේ හිටියා මහා භාරකාරතුමි. එතුමා බොහෝම ප්‍රසිද්ධ වූ මුගක් කෙනෙක්. නමුත් එතුමාට මේ පින්දාම් කරගන්න අවකාශ ලැබිලා තියෙනවා අඩුයි. එතුමාගේ මරණයත් හරියට ඒ දිනේට නියමිතයි. ඒ දිනේ එතුමාගේ ජීවිතක්ෂය සිද්ධ වුණා. නමුත් සුමන කරුණාරත්න මහත්මයා බොහෝම කුසල් කළා. තමන් වැඩ කරපු කොම්පැනි දෙකකින් විශ්‍රාම අරගෙන උදේහවස් හොඳින් භාවනා කරනවා, බුදුන් වන්දිනවා, පිරික්කියා ගන්නවා, බණ පොත් කියවනවා, ආරණ්‍ය සේනාසනයේ සතිපතාම ගිහින් ධර්ම සාකච්ඡා කරනවා, කෝටි ගණන් ධනෙ වැය කළා ආරණ්‍ය සේනාසනයේ වැඩ කෙරෙව්වා. ඔයදී ආගමික වත් පිළිවෙත් වලින්ම දවස ගෙවාගෙන ගෙවාගෙන ගියා මාර්ගයේ මග ඇරුණා. අවුරුදු 86ක් එතුමා ජීවත් වුණා. එතන මේ ආදී හේතු තව කොච්චර තියෙනවද? ඒවෙන් අපට පැහැදිලි වෙනවා ආයුෂ ලබනද ආරෝග්‍ය සම්පත් ලබනද වර්ණ සම්පත් ලබනද සුගති සම්පත් ලබනද උසස් වංශවත් ජීවිත ලබනද හොඳ මාළදාසයට ගෙවල් දරුවන් ලබනද හොඳ ශාස්ත්‍රීය කෙඩකඩම් ලබනද හොඳ පින් ඇති දූ දරුවන් ලබනද හොඳ සේවක සේවිකාවන් ලබනද ද කීර්තියක් ලබනද සැපෙන් ජීවත් වෙන්න නිරෝගී වෙන්න මොනම බයක්වත් නෙමෙයි උපකාර වෙන්නේ මේ කියන අප්‍රමාදව රැස් කරගන්න කුසල ධර්මයන්ගේ ශක්තියයි ඒක තමයි අර මහා ධම්මඵල ජාතක දේශනේ සඳහන් වෙන්නේ ධම්මෝහමේ රක්කති ධම්මචාරින් ධම්මෝ සුඛින්නෝ සුඛමවහාති ඒසානිසංසෝ ධම්මේ සුඛින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී කුසල ධර්මය හැසිරෙන තැනැත්තා මනමින් රැක ගන්නවා. මනාව රැස් කර ගන්නාද කුසල සම්භාර ධර්මය මෙලව පරලව නිවන කියන ත්‍රිවර්ග සම්ප්‍රාප්තම ගෙන දෙනවා. ධර්මචාර්යා කිසි කලක දුගතියකට දුකට වැටෙන්නේ මේක ධර්මයේ ආනිසංශයයි කියන එක ගාථාව සඳහන් වෙනවා. ඒ අනුව සලක බැලීමේදී බෝධිසත්ව චරිත රාශියකින් අපට තව දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ කුඩා දරු දෙපළටත් එක බොහෝම කෙටි බෝධිසත්ව චරිතයක් මම ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අප්‍රමාද වීමේ ආනිසංස මොනතරම් ප්‍රයෝජනද කියන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේ රටක රජ කෙනෙක්. බොහොම ධර්මිෂ්ඨයි. ඒ ළඟම රටේ රජතුමා මේ බෝධිසත්ව රජුන් එක්ක ඊර්ෂ්‍යයි. මොකද තමන්ගේ රට දියුණු නැහැ. මිනිස්සු සමගේ නැහැ. කලට වැහියේ නැහැ. ගොවිතැන් සාත්‍රීයක නැහැ. නමුත් බෝධිසත්වයන් වහන්සේගේ රාජ්‍ය බොහොම ශාස්ත්‍රීයයි. යමයා බොහොම සමගී. බොහොම සොයන් සම්පත් ඇතුව ඒ මිනිස්සු සැපසේ ජීවත් වෙනවා. ඒක දීර්ෂ්‍යා කරලා ඒ රට පැහැර ගන්න යුද්ධයක් කරන්න සූදානම් වුණා. ඒ රටවල් දෙක අතරේ තියෙනවා රාජ්‍ය සීමාවක්. ඒ රාජ්‍ය සීමාවේ ඉන්නවා දිවස් ඇති තාපස කෙනෙක්. දෙරටේ නැත්තු ඇවිල්ලා මේ තාපසතුමාණන්ගෙන් උපදෙස් ලබනවා. ගිරිද්ද රජුරෝ වේලාසනින් ඇවිල්ලා තාපසයන් වහන්සේට වැඳලා බුද්ධ සත්කාර කරලා කිව්වා ස්වාමීනි අපි මේ ළඟ තියෙන රාජ්‍ය අල්ලා ගන්න රට යුද්ධ කරන්න යනවා අපි කාටද ජය පරාජය තාපසයන් වහන්සේ දේශයෙන් බලා කිව්වා තමුන් වහන්සේට ජය ලැබෙනවා ඉතින් එතුමා බොහොම සනසිල්ලටපත් වුණා එනම් මං ජයග්‍රහණය ලැබුවමනේ කියලා ඒ තාපසයන් වහන්සේ කියපු දෙයක් වරදින්නේ ඊළඟ දවසේ බෝධිසත්ව රජු රොජ්ජියා බෝධිසත්ව රාජ්‍යරෝ ගිහිල්ලා අර වගේ වැඳලා ඇව ස්වාමීනි මේ සමීප රාජ්‍යයෙන් අපට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා සටනක් කරන්න දැන් ආවල් දවසේ රසන සටන් රටම් පටන් ගන්නවා අපි දෙපාර්තයෙන් කාටද ජය පරාජය දැන් තාපසයන් වහන්සේගේ කල් ඇතුව දැනගෙන තිබුණනේ ඍජුවම කිව්වා තමුන් වහන්සේට පරාජය ලැබෙනවා දැන් බෝධිසත්වයන් වහන්සේනේ මේ අහන්නේ බෝධිසත්වයන් වහන්සේක පාට පරාජය පිළිගන්න කැමති නැහැ උන්වහන්සේට තියෙනවා විශේෂ වැටහීමක්. ඒ කියන්නේ ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියලා <coughs> ප්‍රඥාවේ අවස්ථා තුනක් තියෙනවා. ඒ තුනම බෝසතාණන් වහන්සේට තියෙනවා. ආය කෞසල්‍ය කියන්නේ <coughs> යම්කිසි දියුණුවක්, යම්කිසි අභිවෘද්ධියක්, යම්කිසි අර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන හැටි දැන ගැනීම ආය කෞසල්‍යයි. අපාය කෞසල්‍ය කියන්නේ යම් දෙයක් පිරිහෙනවා නම් දෙපැත්තේට යනවා නම් වරදිනවා නම් ඒ බව දන්නා නුවණ අපාය කෞසල්‍ය. උපාය කෞසල්‍ය කියන්නේ වරදින්නේ නැතුව, පරදින්නේ නැතුව, අභාවයට යන්නේ නැතුව යම් කිසි දෙයකින් හදිසියෙන් තීරණය අරගෙන දිනුව සලසා ගැනීමේ නුවණට කියනවා උපාය කෞසල්‍ය. මේ තුනම තියෙනවා බෝසතුන් වහන්සේට. දැන් මේ තාපසයන් වහන්සේ කියන්නේ අපාය කෞසල්‍ය තමුන්නාසයට පිරිහීමක් වෙනවා කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ දන්නවා දැන් දිවස් ඇති තාපසයා කිව්වම වර්ධෙන්නේ නැහනේ. බොරුවක් වෙන්නේ නැහැ බොරු කියන්නේ. නමුත් බෝසතුන් වහන්සේ හිතනවා හොඳයි මම පරදින්න ඉන්නේ කෙනානේ මම පරදින හේතු අහන්න ඕනේ. අන්න අපාය කෞසල්‍ය දැන් අවදි කරගත්තා. පරදින හේතු අහගන්න ඕනේ. ඊළඟට උන්වහන්සේ හිතනවා ඊළඟට මං ජය ගන්න හේතුව හොයාගන්නට ඕන. අන්න ආය කෞසල්‍ය. එයින් පරදින හේතුව වළක්කලා ජය ගන්න හේතුව අවදි කරගෙන උන්වහන්සේ ශනික වේතුවා මේකයි මගේ ජයග්‍රහණයේ ඉලක්කය කියලා උන්වහන්සේ තෝරගත්තා. අන්න උපාය කෞසල්‍ය. දැන් ඉතින් මේ තාපසයන් වහන්සේගෙන් අහනවා බෝසතුන් වහන්සේ තාපසයන් වහන්සේ අනිත් සජ්ජරෝ ජයගන්නේ මම පරදෙන්නේ කොයි වෙලාවෙද කොයි ආකාරයෙන්ද කියලා. ඒකට කිව්වා තමුන්නාසලා දෙපිරිසේ උග්‍ර සටනක් යන වෙලාවක් එළඹෙනවා. ඒ නාමයේ දෙරටට අධිග්‍රහිත ආරක්ෂක දේවතාවෝ දෙන්න අහසේ වෘෂභ රාජයන් හැටියට pore යන ගන්නවා. පරදෙන්නේ තමුන්නාසගේ පැත්තේ වෘෂභ රාජා කළු පාටයි. දිනන් දින රාජ්‍ය රුවන්ගේ පැත්තේ දේවතාවා සුදු පාට වෘෂභේ. එයා බලගතුයි. ඒ බලගතු සුදු පාට වෘෂභයා කළු පාට වෘෂභයාට ඇනලා බිම දානවා. අන්න එතකොට තමුන්නාසයේගේ පිරිස පරාජයටපත් වෙනවා කිව්වා. අන්න දැන් සෝදාගත්ත අපාය කෞසල්‍ය. පිරිහෙන ඇති හොයාගත්තා. ඊළඟට ආය කෞසල්‍ය කියන්නේ දැන් දියුණු වෙන හැටි උන්වහන්සේ හිතෙනවා. හොඳයි ඊළඟට ඇවා ඒ අහසේ ඇනගන්න පොර ඇනගන්න වෘෂභ රාජයන් ඇතුලේ දේවතාවෝ දෙන්නත් තේන්නේ කාටද කියලා ඇහුවා. කිව්වා දෙරටේ රජුරුවන් දෙන්නටයි දෙපිරිසේ සේනාධිපති දෙන්නට තේරෙනවා. අන්න දැන් බෝසතුන් වහන්සේ උපාය කවසල් ඊළඟට අවදි කරගත්තා. අසුරසනග්ගය ඇඟිලි දෙක දික් කරලා ඇඟිලි දෙක එකට එක තද කරලා අසුරසනග්ගාල කිව්වා. තාපසයන් වහන්සේ මම ජය ගන්නවා කිව්වා. අන්න උපාය කවසල් හිතෙන් තෝරගත්තා. මේක බොහොම වැදගත් පාඩමක් අපි කාටත්. හැම දෙයකම පිරිහීමේ හේතුවක් තියෙනවා, දියුණුවේ හේතුවක් තියෙනවා. පිරිහීමේ හේතුව වළක්වාගෙන දියුණුවේ හේතුව අවදි කර ගැනීම තමයි උපාය කෞසල්‍ය. මේක බොහෝම අවශ්‍ය දෙයක් තමයි රැකියාවක් කරතත්, වෛද්‍ය සේවය කරතත්, අධ්‍යාපන කටයුතුදී සිටියත්, පරිදි වුණා සීල දැක්කත් හැමෝටම මේ විදිහේ කරුණු තුන අවශ්‍යයි. ආය කෞසල්‍ය කියන්නේ පිරිහීමේ හේතු තෝරගන්නවා. පිරිහෙන්නේ නැති වෙන්නේ උපා ආය ඒ වගේම ආය කෞසල්‍ය කියන්නේ දියුණුවේ හේතු හොයාගන්නවා අපාය කෞසල්‍ය කියන්නේ පිරිහීමේ හේතු හොයාගන්නවා එයින් පිරිහීමේ හේතු වහලා දාලා යටපත් කරලා දියුණු වෙන හේතු අවදි කර ගැනීමේ නුවණ උපාය කෞසල්‍ය. දැන් ඉතින් ඔන්න නියමිත දාසයට යුද්ධ පටන් ගත්තා. යුද්ධ පටන් ගන්නකොටම බෝධිසත්වයන් වහන්සේගේ සෙන්පතිතුමාට කිව්වා අපේ පිරිස අපේ මේ සේනාව පසුබට වෙන අවස්ථාවකදී අහස බලා මට කියන්න ඕනේ කිව්වා. දැන් ඔන්න දවසක් උග්‍ර සටනක් යනවා. මූණිය මූණ දැන් ජය පරාජය ළඟයි. කොළේනකට බෝසතුන් වහන්සේගේ පිරිස දැන් පස්සෙන් පස්සේ තියෙනවා. දැන් දුබල වේගණ එනවා. එතකොට මේ සෙන්පති අහස බැලුවාම සුදු පාට වෘෂභයකුයි කළු පාට වෘෂභයකුයි පොර ඇන ගන්නවා අහසින්. කළු පාට එක්කෙනා දැන් දුබල වෙලා වැටෙන්න යනවා. රජුරවණිකව දේවයන් වහන්සේ මෙන්න අහසේ අර දෙන්න පේනවා පේනවා කියලා. බෝධිසත්ව රජුරෝ මිදුලට දැක්සා දහසක් බල ඇති දුන්නක් අරගෙන දීමන්ත තුඩ තියෙන ඊතලයකින් සුදු පාට වෘෂභ රාජයාට ඊතලෙ විද්දා. විද්දාමයේ දෙන්නම අතුරුදහන් වුණා. අතුරුදහන් වුණාට පස්සේ තමන්ගේ පිරිසේ උද්යෝගීමත් කරලා උනන්දු කරලා සටන මෙහෙයෙව්වා. විරුද්ධ පාක්ෂික පිරිස බිඳ වැටුණා. තමන් වාසගේ පිරිස ජයගත්තා. දැන් එතකොට උපාය කෞශල්‍යෙන් ජයගත්ත හැටි මෙන්න මේවා අපිට දැන් වැදගත් වෙන. විභාගට ලියන්න ගියත් අපිට මේක අවශ්‍ය වෙනවා. මෙහෙම ලිව්වොත් වරදිනවා, මෙහෙම ලිව්වොත් හරියනවා කියලා තේරුම් අරගෙන හරියන හැටි කරනවා. ඒ වගේ තමයි හැම දෙයකදීම. ඉතින් මේ වාගේ බෝසතුන් වහන්සේගේ බෝධිසත්ව චරිත වලින් අපට බොහෝම දේවල් ජීවිතයට එකක් දෙකක් නේ සිය දහස් ගණන් දේවල් අපිට ගන්න තියෙනවා රංගුවන් වාගේ උපදේශ. මේවා අපට අවශ්‍යයි මෙලව දිනුවට පරලව සුගතියේ සාන්ත නිවනට. ඒ අදත් මේ සිද්ද කෙනේ උපාය කෞසල් ඥානයේ මෙහෙවීමයි. ඒ කියන්නේ පින්වත් සෙන්පති පක්ෂවීර මහත්මයාගේ වයස අවුරුදු 75 අයියට සම්පූර්ණ. දැන් මේ 76 දවස තමයි ගත කරන්නේ. එතකොට මේ වෙලාවේදී ආගමානුකූලව කටයුතු කිරීම නිරෝගී සුවයට දීර්ඝාසයටත් අත්‍යවශ්‍ය හේතුවක්. අන්න ආයකෞසල්‍ය තෝරාගත්තා. එවාගේ මේ වෙලාවේ නිකමට අත්හැරලා දාලා හිටියනම් ඔය වෙන දෙයක් වෙච්චා කියලා අත්හැරලා හිටියානම් අන්න පිරිහීමට හේතුවක්. දෙයක් නොකර හිටියානම් නොසලකා හිටියානම් ගණන් නොගෙන හිටියානම් ඒක දෙපැත්තේම ಗುಣධර්මයන්ගේ පවා පිරිහීමට හේතුවක්. ඒක තේරුම් අරගෙන එම නිස්සද්දුනේ නැහැ. මේ වාගේ කුසල ක්‍රියාවක් කරන්න උනන්දු වුණා. අන්න අපාය කවසල්ලේ තෝරාගෙන ආය කවසල්ලේ තෝරාගෙන ඊළඟ දැමේ උපාය කවසල්ලේ සම්පූර්ණ කළා. ස්වාමීන් වහන්සේලා ලද පමණින් පිළි අරගෙන බොහොම ගෞරව සම්ප්‍රයුක්තව පින්කම සංවිධානය කළා. එයින් මේ උපාය කෞසල ඥානය නිසා දැන් ඉතින් වැඩගත් පින්කමක් ආශිර්වාද පින්කමක් සම්පූර්ණ වුණා. මේ ඥානසංස අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අර ඉස්සර බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙක කොසෝ රජුන් හිටියා බොහොම යුද්ධෙට පළපුරුදු ඇතින්නම්. බද්දේරක කියලා. මේ ඇතින්නේ වයස්ගත වුණා. ඒ නිසා නිදන් නිදන් ලැබෙන්න ඇරියා. නිදන් ලැබෙන්න ඇරීම නිසා මේ ඇතින්න දවසක් වතුර බොන්න පොකුණකට බැලලා පොකුණේ එරුණා. දැන් ගොඩ එන්න බෑ. ගොඩ එන්න බැරුව දැන් ධනක් පමණ මඩේ එරිලා මේ ඇතිනට පයක් උස්සා ගන්න බැරුව දැන් ඉතින් බොහොම හිතේ කලබලෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ උපදේශයක් දුන්න ඔය ඇතින්නේ ගොඩ ගන්න කමදාලා පුළුවන් කමක් නැහැ. ඇදලා ගන්න බෑ. තලු අරවතයක් වගේ බරයිනේ අනික එරිලා නින්නේ. ඒ නිසා මේ ඇතින්නේ ගොඩ ගන්න තියෙන එකම උපාය නම් මේ වීරතරේ දෙපැත්තේ යුද සේනාවක් සන්නද්ධ කරලා යුද බෙර ගස්සන්නයි කිව්වා. යුද බෙර ගස්සනකොට මේ ඇතිනට ආපු වේගෙ කොච්චර දෙක පින්නට ගොඩාවන්නේ ඒ වාගේ අපේ පක්ෂවේර මහත්මයාට මේ වාගේ පින්කම් කරනකොට දැන් මේ එරී ඉන්න දුර්වලතාවයෙන් ගොඩ වෙලා සිංහ රාජයෙක් වාගේ එන්න පුළුවන්. අපි ආරාධනා කරන්නේ එහෙමයි. රෝගාබාධ අභිභවාගෙන නිරෝගී කයක් ඇතුව අර සිංහ වේසෙන් තමන්ගේ කය ඔසවාගෙන හැම ඉරියව්වකම බොහොම කර්මන්නේද බුද්ධ වන්දනා කරනවා සීල් සමාදන් වෙනවා පිරිස් අධ්‍යයන කරනවා දරුවන්ට උපදෙස් දෙනවා ඒ වගේම gedara දොඩ වැය ටිකක් බලන ඉලිමානිය විදෙනවා යව්ව තපිනවා මේ හැම දෙයක්ම කරනකොට රෝග සතුරා සීසීකර දුවනවා පරසක් වල යනවා Taman නිරෝගී ජීවිතයකටපත් වෙනවා මේ වගේ අයියක් තමයි මේ පින්කම් වලින් ලැබෙන්නේ මේවාට කියනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව උපාය කෞසල්‍ය ඒ වාගේ ශක්තියක් ඇති කරගන්න පුළුවනි මේ අප්‍රමාදව කරන කුසලයන්ගේ ශක්තිය දැන් අපට උනත් දැන් මේ මේත ප්‍රථමයෙන් මේ සුනාමියට අහුවෙච්ච හැටි අපි කතා කළා. ඒ වෙලාව සිහි වෙන කොටත් තව හිත ශක්තිමත් වෙනවා. ඒ මොකද අපි හැසිරෙන ධර්මයේ තුලින් අපි ජයග්‍රහණය ලබන හැටි. ඒක නිසා සෙන්පතිතුමා පස්සේගේ මාත්මයා බොහෝම උසස් යාපත් ජීවිතයක් ගත කළ කෙනෙක්. අපි දන්නවා අර පුනරුත්ථාපන කාලයේ ළමයි තියාගෙන එයත්යන් රැක බලාගෙන එයත්ෝ ගොඩගත් හැටි. මේ වගේ කී දහමක් දෙනාට උදව් උපකාර වුණාද? ඒ වගේම තමන් රාජකාරී කරන කාලේ බොහොම නීත්‍යානුකූලව අවංකයේ සේවය කළා රටට යම් කිසි ආරක්ෂාවක් සැලසුවා ඒ කාලේ. තමන්ගේ දරුවනොත් ඒ විදිහ ආරක්ෂක අංශවලටම යොමු කරලා රටේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන. මට මතකයි මේ පින්වත් පක්ෂයේ මෑණියෝ මට සමහර දවස්වල ලියලා එවනවා ස්වාමීනි අපට ඕන රට රැක ගන්න. අපි මේ දරුවන්ට අපේ ශක්තිය දීලා තියෙන රටේ ආරක්ෂාව සඳහා කටයුතු කරන්නේ. ඇත්ත වශයෙන්ම දැන් මේ මව්පියන් දෙපළගේ ආශිර්වාද ඇතුව දරුවන්ගෙන් සිද්ධ වෙනවා. ඒක සිහි කර කර හිතේ ධෛර්යය ඇති කරගන්න පුළුවනි. මම මේ වාගේ යහපත් දරුවන් හැදුවා. මේ වාගේ යහපත් නියමිත බෞද්ධ ජීවිතයක් ගත කළා. මේ වාගේ මගේ පුණ්‍යාත්මී ජීවිතය අවුරුදු 75ක් නිවැරදි ජීවිතයක් හැටියට අනවද්දි ජීවිතයක් හැටියට පවත්වගෙන ආවා. ඒ ශක්තිය මම ගොඩ එන්නට ඕනි කියලා හිතේ හයිය ඇති කර ගැනීමෙන් තමාට විශාල ධෛර්යයක් උපදවා ගන්න පුළුවන්. එතමනක් නෙමෙයි මේ මාගේ පින්කම් කිරීමේදී ඇති කරගන්න කුසල ශක්තිය ආනුභාවය අදට නෙමෙයි නිවන දක්වාම භවයක් පාසා නිරෝගී ජීවිත ලබන්නට කාය ශක්තිය ඥාන ශක්තිය ඇති ජීවිත ලබන්නේ දුටුගමන රාජ්‍ය දවන්න වාගේ ඇතුන් 10 දෙනෙකුට බලන් කාය ශක්තිය ලබන්නේ මේ වාගේ පින්කම් හේතු වෙනවා. ඒවා පිහිට කරන නිකන් නෙමෙයි. රාජ්‍ය සම්පතින් දෙන්නේ නෙමෙයි. තමන්ගේ సంతානෙහි ධර්ම සම්භාර ගොඩනගාගෙන බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගෙන භවයෙන් භවයට සසර කෙටි කරගෙන අමා මහ නිවනට යන ගමන කුයි මේ සූදානම් කරගෙන යන්නේ. එනිසා අපි සැනසෙන්නට ඕනේ විශේෂයෙන් සෙන් ප්‍රතිපක්ෂ වේදමෙතුමා සැනසෙන්නට ඕනේ අපේ බුදුරජාණන් වහන්සේ දෙසූ අප්‍රමාද ප්‍රතිපදාපට ඒකාන්තයෙන්ම අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා ඒ ප්‍රතිපදාවේ පියවරක් ගන්න අනුගමනය කිරීමට අපේ ශක්තිය ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරගන්න අතරත අද අපි මේ අවස්ථාව බොහෝම සතුටෙන් මේ සම්බන්ධ කර දුන්න පසුගිය 20 වෙනිදා අපි ගල්දුවේ සිට මහරය 12ට පමණ කොළඹ බලා ආවේ ඒ නොගොතේ වාහනය අපට සපයලා දීලා තිබුණේ මේ <clears throat> පළාත් සභා ඇමති කෙනෙක් ඉන්නවා දුලීප් විජේසේකර මහත්මයාගේ වාහනය. ඒ ගෙදරින් මට ආරාධනයක් කරන අනේ ස්වාමීන් අපට 22 වෙනි දාන දී ගන්න ඕනේ කියලා. මං කිව්වා 22 වෙනිදා මේ වාගේ ඉතාම වැදගත් පින්කමක් හොදාගෙන තියෙනවා. ඔය අත්න්න වෙන අවස්ථාවක් අපි ලබා ගනිමු. දැන් නම් මේ වෙලාවේ ඇටියෙත අපේ හිතයිසේ කල්යාණ මිත්‍ර කෙනෙක් මේ සෙන්පති පස්වේද මහත්මයා බොහෝ කාලයක් අපි සුවදව දෙමව්පියන් වාගේ ආශ්‍රය කළ දෙන්නේ එතුමාගේ ඉතා වැදගත් දින එක අප මේ පින්කමක් කරන්න සූදානම් කරගෙන තියෙනවා කියලා ඇත්තන් නිකෝ ඇත්තොස් බොහොම සන්තෝෂ වුණා. ඊ ආරාධනා කරන්න මේ සීල භාවනා පන්තියට. ඒ වාගේ පින්කම් පවා අවස්ථානුකූලව කල්දාලා මේ මහත්මයාගේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ පින්කමට අපි සහභාගී වෙන්න ලැබීමම ඉතා වැදගත් සන්තෝෂයට සනිසෙල්ලට හේතුවක් කියලා අපි සලකනවා. නිසා ඒ වෙනුවෙන් දැන් මේ පින්කම සංවිධානය කරගත්තා. ගාමියාපේ දොස්තර අබේ නානායකාර මහත්මයාත් ඒ නෝනා මහත්මයාත් නිවාඩු අරගෙන මේ පින්කමට පූර්ණ සහාය අනුග්‍රහය දැම්ම දුන්නා. එවාගේ පින්වත් නිමල් කාර්යරත්න මල් සලකන්නේ අපේ නැගෙන කෙනෙක්මයි කියලා තරම් අපට කරුණාවන්තයි. එතුමියක් තමගේ රාජකාරීත්වයේදී මේ ඇවිල්ලා සහභාගී වෙනවා. ඔය වාගේ කල්යාණ මිත්‍රයන්ගේ සහයෝගයෙන් යුතුව මේ පින්කම ඉතාම හොඳින් අද සිද්ධ වුණා. කිසියෙම අඩුපාඩුවක් උනේ නැහැ. ඉතින් අපිට බොහොම වෙහෙස ඇති කියලා සමහර අයත් කියනවා මට නම් ඒ වෙහෙස දැනුනේත් නැහැ. ඒ දැනුනේ නැත්තේ හිතේ සන්තෝෂය නිසා. නිසා මා ප්‍රාර්ථනා කරනවා නිවන් දකින්නතුරු මේ වාගේ සිල්වත්, ගුණවත්, නැනවත් දෙමව්පියන් වැනි කල්යාණ මිත්‍රයන් දැකීමෙන් ඇසුරු කරමින් අපට නිවන් මාර්ගය ගන්නට ඉදිරියේත් වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එනිසා දැන් මෙතකින් මේ අත්පත් කරගන්නා ලද දානමය, සීලමය, භාවනාමය කුසලය අදාපි මේ ආත්පසීම සැනසීමක් ඉඳෙන බුදු සසුන නොනැසී නොකිරී අඳුරු නොවි. අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප දෙරණ තෙලෙහි නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවාගේම ශාසන භාරධාරී සංඝ පිටුරුන් වහන්සේලා නිදුක්ඛ නිරෝගීව සුවපත්ව සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් සදාම් ආලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපම රැස් කරගන්නේ කුසල සම්භාරයේ ආශිර්වාද පූජාවක් වේවා කියලා අපි මෛත්‍රී කරනවා. එවාගේ පින්වත් පක්ෂයේ මහත්මයාගේ තෙම නැතිමේගේ මෞපේ සතර දිනා වහන්සේට සහ දෙපාර්ශ්වයේම යම්තාක් මේ පල්ලෝගේ ඥාතීන් ඇතොත් ඒ සෑම දිනකටම එවාගේම දොස්තර අභේනානාකාර මහත්මයාගේ පවුලේ යම් කෙනෙක් මේ පල්ලෝගේ ඇතොත් ඒ සෑම දිනකටත් එවාගේම නිමල් කාර්යරත්නම මේ දොස්තර මහත්මියගේ අභාව ප්‍රාප්ත පියාණන් වහන්සේට තවත් මේ පල්ලෝගේ ඥාතීන් ඇතොත් ඒ සෑමටත් අනිකොත් මේ මවරු දෙපලකා තව සහභාගින හැම දිනාගේ මේ ජීසිනු ඥාතීන්වත් මේ පුණ්‍ය ලාභයත් වේවා මේ පින්බලෙන් ඒ සෑම දිනම භවයක් පාසා සුගති සම්ප්‍රත් වින්දනේ කොට සතර දුකින් අත මිදී සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණු. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක වූද නීතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද මේ නිවසේද්දෙන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද සීලම දිව රාජ මණ්ඩලයේ බ්‍රහ්ම රාජ මණ්ඩලයේ මේ කුසලයේ අනුමෝදන් වෙත්වා දිව්‍යමය බ්‍රහ්මයමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපයට බෞද්ධ ජනතාවටත් මේ නිවසටත් මේ භූමියට ත්‍රිවිධ හමුදාටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් රාජපාලන තන්ත්‍රයෙන් යුක්ත සෑම දිනකටම සිදු වෛද්‍ය මණ්ඩලවලටත් දේව ආරක්ෂාව සැලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු එසේම හිතවත් නැදහත් අහිතවත් සෑම සත්‍යයන්ද මෙම මාළඹේ ප්‍රදේශයේ පටන් අවට ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීළු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීළු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා චතුරාරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවෝ තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගතෝනට ආයුර්ණ සැප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද <clears throat> පින්වත් සෙන්පති පක්ෂවේර මැතිතුමාණන්ටත් එම තිලකා පක්ෂවේර මෑණියන්ටත් එවාගෙම ජ්‍යෙෂ්ඨ පුත්‍ර සෙන්පති ජගත් මහත්මාණන්ට එවාගේම දෙවෙනි පුතුණුවන් වන සුරේෂ් මහත්මාණන්ට එවාගේම දොස්තර නිශාන්ති සහෝදරියතුමියටත් මේ සහභාගී වන නිමල්කා ආරරත්න දොස්තර මහත්මියටත් මේ සහභාගින සෙසුම් අවුරුන්ටත් මේ කුඩා දරුවන්ටත් හැමදෙනාටම අසනීපකම් අපලෝපද්දර වතුරු අන්තරය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම හිරුදුටු අඳුරසේ විහෙත විද්වාසිනේ වේවා තබන තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කජසොරේ සතුරු ගිනි ජල වශයෙන් අවියාවදාද විපත්ති හිරුදුට වඳුරුසේ දුරු වේවා. ගුණනුවණින් ධන දාන්නේ යසේසුරින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම වේරණ සතර සංග්‍රහ වස්තු දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දිනු වේවා. කායචිත්ත පීඩාදියක් නොමවි කායික මානසික සැනසෙල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් වගේම ධර්මාඥාණයෙන් භාවනාඥාණයෙන්ද දියුණුවෙන් දියුණුවටපත් වේවා. සිතුම නිරුවණකින් කල්පරුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාමෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා පිරි ඉතිරි ශාස්ත්‍රයේ කේ සමෘද්ධිමත් වේවා. වින්සත් සතවර්ෂාධික කාලයක් අතරක් නෑර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙම නිරෝගී සුවයේ දීර්ඝාස ලැබේවා. සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මාර්ග යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. භවයක් පාසා බක්කුල මහරහතන් වහන්සේට මෙන්ද අනඳ මාහිමිපාණන් වහන්සේට මෙන්ද අනුරුද්ධ මහරහතන් වහන්සේට මෙන්ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මෙන්ද විසාකා මහා උපාසිකා මාතාට මෙන්ද විහාර මහා දේවී මෞතුමියට මෙන්ද දුටුගැමුණු මහරජුරවන්ට මෙන්ද නිරෝගී කයක් නිරෝගී ජීවිතයක් ඇතුව පාරමී පුරා ගන්ත ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සෝචේ පාරමී ගුණ සපුරා දුක්ඛයේ සමුදයේ නිරෝධයේ මග්ගයේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවි සැනසී පැමිණවදාලේ සදාකාලික ශාන්ත ප්‍රණීත අජරාමර ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සෑම කුසලයක් හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු